අපේ දෙමාපියන්ට විශේෂ පණිවිඩයක් දෙන්න ඔබගේ පුතාගේ අතට දෙන මුදල ගැන ඔබ දැන් ඔබ පාසල් යනකොට දෙනවා යම්කිසි රිෆ්‍රෙෂ්මන්ට් එකක් මොකක් හරි කෙටි කෑමක් ගන්නන මුදලක්. නමුත් ඒ මුදල වියදම් වන්නේ මොකටද කියා දැන් ඔබ අවධානයෙන් ඉන්න. මොකද දැන් රුපියල් 10ට 20ට විකිණෙන මත්ද්‍රව්‍ය කාරක වෙළඳපොළට පැමිණලා තිබෙනවා. ඒ නිසා මේ ගැන අනිවාර්යෙන් ඔබගේ දරුවා අවධානය යොමු කරවන්න. මේක අනාගතයේ හෙරොයින් බඳු මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම සඳහා තබන අත්පොත වෙන්න පුළුවන්.